ගං ගං ගං ගං ගං ගං ගාරිස ගාරිස ගං ගං විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා ගී පද රටා ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා සිංහල සුදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට සුදේශීය රටා මමත් මෙහෙම මෙතන ඉන්නවා තනිකරුවේ ඔබත් ඔබම කොතැනද ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා නිතග නිතග ඇටහි පාරමි ලැතෙවි ලැතෙවි රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි මොහොත පාරමි ලැතෙවි ලැතෙවි රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි මගෙන් ඉවත ඇදිලා සැනසී සිතන ඉන්න ආචාර්ය වික්‍රත්නා කෙනනි මේ මෑතකදී අපේ මේ රෝහණ ධර්මකීර්ති සහෝදරයා Facebook ඔසේ වෙන කතා බහක් ගොඩනගලා තිබ්බ මෙන්න මේ ගීතයක් ගැන. ඔබේ දෙතොල් පිටි ගීතය. මේ ගීතේ නිර්මාණ වීම පිළිබඳව බොහෝ දෙනෙක් හදාස් බොහෝ දෙනෙක් විමසලා තිබ්බා. අපෙනුත් අතර මේ Facebook කියන දේවල් අහිතකර දේවල් නම් අපෙන් අද මෙතනට පැමිණ බොහෝ දෙනෙක් එය දැක පැමිණි පිරිසක් ඉන්නවා අපේ පණවිඩය දැක පැමිණි පිරිසක්. මේ ගීතයේ නිර්මාණය වුණ ආකාරය පිළිබඳව දැනගන්න රිසී කියලා. රෝණ ධර්මකේ සහෝදරයා මම කැමතියි. <laughs> ඔහු තමයි මේ උත්තේජය ලබා දෙලා තිබ්බේ අපේ Facebook පරිශීලනය කරන්නන්ට. විකර්ණා කියන්නේ මේ ගීතය නිර්මාණය වුණ ඔහු කියන විදිහට මේ අපේ රෝණ සහෝදරය කියන විදිහට මේක මේ කියාගන්න බැරි දෙයක් කියාගන්නට ඉක්මන් කරන දෙයක්. ඊටමත් කෙටි කාලයක් ඇතුළත ගොඩක් දේවල් කියන්න උත්සාහ ගන්න ගීතයක් කියලා. මේ මේ වඩාත් හොඳයි කියලා කියනවා මේ රෝහණව මේ ගැන කිව්වරනේ නේද? <laughs> නෑ ඇත්තෙන්ම මේ කලා නිර්මාණයක් ශ්‍රවණය වුණා හෝ නැත්නම් දර්ශනය වුණා එහෙම නැත්නම් වින්දා මුද්‍රිතව නම් අපි පොතපතින් විඳලා ඒ ගැන වෙන උපකල්පන වලට යනවා ඒ වගේම එහෙම අවස්ථා තියෙනවා. දැන් රෝහණ ධර්ම ගීතිතම නෙවෙයි තම තමා පොතෙක් අධ්‍යාපනික මට්ටමක ඉන්නවාද? තම තමා පොතෙක් පොතපත පරිශීලනයෙන් ලද දැනුමක් තියනවාද? උගතුන් අසුරෙන් තමා පොතෙක් දුරට මේවා දැනුම හදාරගෙන තියනවාද? උකහාගෙන තියනවාද? මෙන්න මේ අනුව තමයි මේ ගීතවල රසය රසාස්වාදනයේ ලැබීම සහ සතුටක් ලැබීම වින්දනයක් ලැබීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ මට මේ ගේපද රචනාව ප්‍රේම් ලියලා දීපු වෙලාවේ මේ මම බලන කොහොමද මේකට තනුවක් යොදන්නේ මේක අර සාමාන්‍ය වහරේ වචන වලින් කියනවනම් මාගලක් විතරම මහ දිග දීර්ඝ ගේ පද රචනාවක් ඒ කියන්නේ කවි ඊටාම දීර්ඝ විරිතක් මේකේ තියෙනවා මේ කවි මම හිතන්නේ පහක් විතර මේකට සංගීතය යොදලා ගායනය කරන්න ගියා නම් මම හිතන්නේ විනාඩි 15ක් විතර කියන්න ඕනේ ගීතයක් මේකේ කාල පරාසය දිහා බැලුවොත්. ඉතින් නමුත් ගීතයකට ඒ තරම් කාලයක් වැය කරන්න බෑ. මොකද ගීතය කියන එක අප්‍රසන්න වෙන්න ඉඩ තියෙනවා. අනිත් එක තමයි විවිධ වූ මේ විරිත් දෙක තුනකටවත් මේක යන්නේ නැහැ, දිවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එකම විරිතේ ලියලා තියෙන මේවැනි දීර්ඝ කාව්‍යයක් ගීතවත් කිරීමේදී ටිකක් කල්පනා කරන්නට වුණා. කොහොමද මේක කරන්නේ කියලා. එකම දේ මට හිතුණු දේ තමයි මේකට දීර්ඝ වශයෙන් සංගීතයක් එහෙම නැත්නම් තනු වේදී මේ සංගීත සංයෝජන තියෙනවානේ ඒවා දීර්ඝ වශයෙන් යොදාගන්නේ නැතුව බොහොම කෙටි ඉතාම කෙටි වාද්‍ය ඛණ්ඩයක් මේ අතර වාරයේදී නැත්නම් අන්තර්ගතයේදී ගීතේ ආවොත් ඇති කියලා. ඉතින් ඒ අනුව තමයි මේ තනුව හැදිලා මේක ප්‍රතිගත කරන්න උනේ. නමුත් මේ ගීතය අහන අයට මම හිතන්නේ මන් දන්නේ මේ මට දොස් කියන්න බැරි හින්දා බනින්න බැරි හින්දා අහගෙන ඉන්නවා කියලා හිතෙන්ද පුළුවන්. කොහොම වුණත් කවුරක්වත් මට කියලා නෑ මේ මේ ගීතය මේ එකම විදිහයි නෑ අපිට විඳින්නත් බෑ කියලා කවුරක්වත් කියලා නැහැ. මම හිතනවා මේ බොහොම ආදරයෙන් අල්මෙන් එහෙම නැත්නම් බොහොම කැමැත්තෙන් මේ ගීතය වින්දායි කියලා. ඕක තමයි මට දැන් බන්දුට ඊට වඩා දෙයක් කියන්න පුළුවන් වන්දන්න ඔබේ දෙතොල් පෙතිලිහි කියන ගීතය පිළිබඳව. අදවතින් එක්කරොත් ගතින් දෙදෙනෙක් වෙලා කියන යෙදුම තමයි ඒකේ. කූට ප්‍රාප්ති අවස්ථාව. ඉතින් ඒක මම හිතන්නේ මෙතන ඉන්න වැඩිහිටි සමාජයට අලුතෙන් කියන්න ඕනේ නෑ. අවසාන පරිසමාප්ත දේ තමයි ඒක මට මෙහෙම ඉන්න බෑ කියන එක. ඉතින් ඉන් එහාට මොකද්ද කියන එක මම හිතන්නේ පැහැදිලි. ස්වර ප්‍රස්තාරක් තියෙනවා. මතක් වෙන්නේ දන්නේ නැහැ. යානිකට බලන්න. දෙතොල් පෙතිලිහි ඉපොනු හසරල් විලි අද දියව ගලායයි සලි ලමින් සලි සලි මෙවන් සුව පෙර නොවේදි තුන් සිතම සලිත වේ සසර සැරි සරනට ඔබ මගේ ඔබ මගේ හිරුනිවි මුහුදු තෙර රාත්‍රිය එළමිලා තරු කඩා වැටෙන විට අහස් ගඟ කලවලා මට බලා ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ අන්තය එළඹිලා මඳ පවන් රැල් වැඩි සැලෙන විට කලමිලා මට පලා ඉන්න බෑ දෙතුල් ඔබෙතෙනවා සසර සැරි සරනකෙක් ඔබ මගේ ඔබ මගේ යුග ගණන් පැමිණි මංග පැටලිලා වැරදිලා ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණ ඇති මාවතේ මට බලා ඉන්න බෑ පෙර ඇසුර නැගෙනවා සසර සැරිසරනට ඔබ මගේ ඔබ මගේ අහස් තල පොළොව තල ඔබට මට පොදු වෙලා හදවතින් එක් වුණත් ගතින් දෙදෙනෙකු වෙලා මට බලා ඉන්න බෑ සියෝ ළඟම පැවෙනවා සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ ප්‍රේම කීර්තිය කියන නමටම හිමිකම තියෙන හින්දාද මන් දන්නේ ප්‍රේමයේ ගැන බඳු මේ ප්‍රේම මේ තරම්ම ලිව්වේ. ඒ කියන්නේ මට හිතා ගන්න බෑ. සමහර පදමාලාවල් තියෙන එතුමාගේ මේ ඒ අරුමය ඒ විශ්මය තමයි අද මේ කතා කරන්නේ. මොකද මම හිතනවා මෙතන ඉන්න බහුතරයක් දන්නවා මේ මරදාන කිව්වහම ලංකාවේම ඊටාම ජනප්‍රිය සහ ඊටාම උසස් ආනන්ද විද්‍යාලය වැනි අධ්‍යාපන ආයතන නැත්නම් විද්‍යාලයක් තියෙන පරිසරයේ වුණත් මරදාන කිව්වහම අපිට හිතෙන්නේ මේ ආනන්ද විද්‍යාලයේ තියෙන වටිනාකමවත් විදග්ධහින් බිහි කරපුත් ආයතනයක් හැටියට එහෙම හිතෙILLක් නෙවෙයි. මොකද ප්‍රේමකීර්ති හිටියේ ආනන්ද විද්‍යාලයේ ඉවර වුණාම ඒ අපි දකින සීමාව ආනන්ද මාවත. ආනන්ද මාවතරත් මෙහා පැත්තේ තියෙන්නේ මම හිතන්නේ මේ ඉන්න බොහෝ රසිකසිකාවියන් මෙතන දන්නවා ගොඩගේ පොත්මැදුර. ඔය ගොඩගේ පොත්මැදුර ශ්‍රී ලංකා ෆර්නිෂින් හවුස් ඒ වගේ මේ පේලියට කඩ පේලියක් තියෙනවා. ඔතනින් ඇතුළේ තිබෙන වත්තක්. මේ වත්තේ තමයි ප්‍රේමකීර්ති පාසල් යන අවදී හිටියේ. ඇත්තටම ගුවන්විදුලියට ආවේ ගියෙත් එහි ඉඳලා තමයි. මම ඒ ගෙදර ගිහිල්ලා ප්‍රේම්ගේ මවගෙන් තේ බීලා තියෙනවා, බත් කාලා තියෙනවා. ඒක නිසා මට හොඳට මතක මේ වත්ත. හැබැයි ඒ වත්තට කියන නම නම් මට මතක නැහැ. කොහොම වුණත් බඳු මට හිතෙන්නේ මේ පරිසරයේ හැදිච්ච මේ කලාකරුවා මට කියලා දෙනවා මේ එළිය කරයි සඳ නැග වෙල ළඟ දෙනිය බමරු පුරනවලු මීවදවල පැණියය සිතක සතුට වක්කඩ කැඩුවා වැනිය ඇයට බාර දෙනවාමයි මගේ තනිය මේ මරදානේ මේ මේ කියන පරිසරයේ හැදුණු වැඩුණු මේ පුද්ගලයා මනත්තම් මේ අපේ ආදරණීය ප්‍රේමගී ජල්විස් කියන ඒ කලාකරුවා ගේ පෑන් තුඩින් මේක ලියවෙන්නේ කොහොමද කෝ වෙල්ෙලියක් කෝ බමරවද මීවද බඳින පරිසරයක් නෑ මට ඇත්තෙන්ම මගේ පෞද්ගලිකම තියෙන මම කියන්නේ අපි කවුරු කවුරුත් මේ පාරමිතා පුරනවා කියන එක ඇත්තෙන්ම අපිට කරන්නට දන්නේ නැහැ. එහෙම පුරන්නට හැකිද කියන හැකියාවක් තියනවාද කියන එක දන්නේ නැහැ. කොහොම හෝ ප්‍රේමකී දල්විස් මා හිතන්නේ ඒ පෙරම් පුරාගෙන ආපු මේ ජීවිත ගමනේ එකතු කරගත්ත දේවල් තමයි බොහෝ දේවල් මා දකින්නේ. එතුමා මට තව ගීතයක් ලියා දෙනවා. ඊළඟ භවයේ හමුවන්නේ අපි කොහොමද කොතැනද කවුරු ලෙසේ හඳුනාගන්නේ කෙලෙසද අපි අපේ සතුරන් මිතුරන් නෑදෑයෝ මේ බුදු දහමේ තියෙන බෞද්ධ දර්ශනයේ තියෙන මේ දැක්ම ප්‍රේමගීත අල්විස් මං හිතන්නේ ඔහු උපාධිවරයෙක් උනේ නෑ ඔහු මහා වියතෙක් එහෙම නැත්නම් විදග්ධෙක් බවට පත් වෙන්න කොහෙවත් මේ මයින් සමර්ථ වෙච්ච විභාග එහෙම දේවල් නැහැ. මා කවදාවත් දැකලා නැහැ. ඔහු පොතක් අතේ තියාගෙන ඉන්න හොඳ කියවන්නෙක් හැටියට. දැන් අනන්ත ප්‍රමාණ ගුවන්විදුලියේදී අපිට මුණ ගැහෙනවා KDK ධර්ම වර්ධනාතේ නිතරම පොතක් තියෙනවා. බණ්ඩාරකේ විජේතුංගාතේ නිතරම පොතක් තියෙනවා. බොහෝ විට ඉංග්‍රීසි පොතක්. මේ වගේ හොඳ කියවන අය. නමුත් ප්‍රේමකී ජාල්විස් මම දැකලා නැහැ සංගරාවක්වත් අතේ තියාගෙන අපිට බොන ගහලා තියෙනවා. මම කියන්නේ ඔහු උගතෙක් නෙවෙයි කියන එක නෙවෙයි. හැබැයි මේ දැක්ම ඔහුගේ ලේවලට එහෙම නැත්නම් ඔහුගේ ඥානවලට මේවා ආවේ කොහොමද කියන මේ විශ්මය තමයි බඳු මම හිතන්නේ අපි කාටත් ඇති වෙලා තියෙන පුදුමාකාර චින්තනයේ හිතවිල්ල ඕක තමයි. හොඳයි. අපි යන තවත් ගීතයක් රසුන් දෙට කලින් මම කැමති මයික්‍රොෆෝන එක අපේ නිරංජන සරෝජනීය වෙත ලබා දෙන්න. සුබ හන්දාවක් ඔබ පැමිණීම අපිට ඉතාමත් වටිනවා. ඔබ ප්‍රේම්ගේ ප්‍රිය මිත්‍ර සමාජය විතරක් නෙමේ බොහොම සහෝදරාංගීමෙන් ඇසුරු කළ නිර්මාණකරණයේ දුණු ඔහුගේ සහෝදරයක් වගේ. අපි ගීත ගැනම කතා කරමු ගීත ගැන කතා කළේ ඔබට කියන්න දෙයක් ඔබට කියන්න පුළුවන්. ඔබ දැක ගැනීමේ ගීත අපි තෝරාගෙන තිබෙනවා. ඔබට ගීත රසක් රචනා කළ තිබෙනවා ප්‍රේමකේ දාලිස් මහත්මයා. මුල්ම ගීතයේ රචනා වුණ විදිහත් අපි අහලා දෙන ඒකට කරුණාකන සම්බන්ධයි. මේ නිර්මාණ සම්බන්ධතාවය කොහොමද ඇති වෙන්නේ? සුබ සන්ධ්‍යාව. ඉතිසල මම කැමති කියන්න ප්‍රේමය ගැන මතක ආවර්ජනය කරද්දී මගේ මතකයට එනවා ඒ සුන්දර අසුන්දර සිදුවීම් ගණනාවක්. ඇතම අද අබේ හිටියනම් මම හිතන්නේ මට වඩා හොඳින් ඔහු මේ පිළිබඳව මතක ආවර්ජනය කරයි. එසේ නමුත් මට ප්‍රේමය හම් වෙන්නේ මම ළමා ශිල්පිනියක් හැටියට ගුවන්විදුලියට යන්න ගත්තම 70 දශකයේ අගභාගයේදී විතර ඒ කාලේ ඉඳන් ප්‍රේමයව දකිනවා නමුත් කතා බහ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ අපි උතුර ළමා ශිල්පීන් හින්දා. නමුත් 70 දශකයේ 72 වසර පමණ වෙන විට ප්‍රයගේ ශාස්ත්‍ර සංගීත සහභාගී වෙනවා මමත් යුග ගීත ගයන්න. ඒ අවස්ථාවේදී තමයි මට ගොඩාක් ප්‍රේමයව ළඟින් ඇසුරු කරන්න ලැබෙන්නේ. මොකද වික්ටර් දන්නවා සමහර අවස්ථාවලදී ඒ නිවේදන කටයුතු වලට ඔහු මාවත් සහභාගී කරගත්තා. ඒ ගීත වලට පූර්විකාවක් කියන්න සමහරලාට මටත් ආරාධනා කරනවා. ඉතින් අපි දෙන්නම එකතු වෙලා සාප්‍රසංගයේ ඒ නිවේදන කටයුතු කරලා තියෙනවා. ඉතින් නමුත් අර වැඩි සම්බන්ධතාවයක් ඇති වෙන්නේ අබෙක් සමග සම්බන්ධ වුණාමයි. මොකද ඔහුව රූපවාහිනියට ගේන්නේ අපේ කියලා හුඟක් අය දන්නවා. ඉතින් ඒ ඇසුර මත තමයි මට හුඟක් ගීත නිර්මාණය කරගන්න ලැබෙන්නේ. දැන් මේ දුව ගායනා කරන ඔබ දැක ගැනීමේ ගීතයත් අර කලින් දිලීප කිව්වා වගේ තත්පර ගානකින් මට ලියා දුන්න ගීතයක්. මමත් අබෙත් ප්‍රේමයත් රූපවාහිනියේ ආපන ශාලාවේ අපිට ඒක බොමින් ඉන්න අවස්ථාවක අබේක මම කැසට් පටයක් කරන්න යනවා නිරංජලා. ඒකට ප්‍රේම ගීතයක් ලියා දෙන්න කිව්වම බිම පොඩක් එහාට වෙන්න වැටලා තිබුණා මේ දුම්බැටියක කොලයක් සිගරට් පෙට්ටියක් ඒක එකපාරට හවුලන් ඇවිල්ලා තමයි මේ ඔබ දැක ගැනීමේ ගීතේ මට ලියලා දුන්නේ මට ඉච්චරම ඒක තේරුම් ගන්න පහසුවක් තිබුණේ නැහැ ඒ කාලේ මොකද දැසේ කැවියේ කැවියේ වැලිලෑ විලාසිකම මට ඉතින් ඉච්චර තේරුම් ගන්න බැරි නෑ නමුත් දැන් මම දන්නවා ඒ ආදරය කරන කෙනාව දැක ගන්න තියෙන ආසාව කොයිතරම්ද කියන එක තමයි මම හිතන්නේ ඒකෙන් අපිට කියන්නේ ඉතින් ඒ ගීතය ඉතින් අපි දෙන්නත් ගියා හත හත අමාරේනොට පද රචනාව අතර දුන්නා වික්ටර් ඒ වෙලාවෙම තනුවක් නිර්මාණය කරලා මට පුරුදු පුහුණුත් කරලා උදේ අට අමාරේනොට ගුවන් විදුලියට ඇවිල්ලා ගීතයත් පටිගත කළා. ඒ ගීතය තමයි ලෝනිසසල්වි ගීතය. ඉතින් ওই ආකාරයට අපි තේන්ගේ ගිහි නමින් සංයුක්ත තැටියකුත් එලි දැක්කුවා. ඉතින් ඒ වගේ පුදුම සහෝදර බැඳීමකින් හිටියා. අඳුන කරන අවස්ථාවෙත් මට ඒක සිදුවීමක් කියන අවස්ථාවක් දෙන්න. අඳුන කරද්දී ප්‍රේමයට ඕනේ උනා ඔහුගේ රූපය තප්පර ගානාවක් හරි රූපවාහිනියෙන් පෙන්වන්න. නමුත් අර S2 හැටියට පෙන්වුවේ ප්‍රේමය ගැස් දෙක නෙවෙයි. ජයශ්‍රී විජේරත්න කියන සහාය නිෂ්පාදකයා ගැස් දෙක තමයි මේ විදිහට මේ දාලා තිබුණේ තිරේ. ඉතින් වැඩසටහන් 25ක් නිර්මාණය කරාට පස්සේ ප්‍රේමයකව අනේ මචං මට තප්පර 10ක් ගියන් පොඩක් තෙරි හිටින්න කියලා. ඊස්සේ අබේ කිව්වා හා හා කියලා. ඒ අවස්ථාව දුන්නා. නමුත් අබේ අවසරයක් නැතුව ඔහුව ගත්තු හින්දා ඔහුගේ පෞද්ගලික ලිපිගොනුවට ලිපියක් ආවා රුපියල් 45ක දඩයක් <laughs> නියම කරලා. ඉතින් ඔය වගේ තවත් සුන්දර සුන්දර සිදුවීම් ගණනාවක් තියෙනවා ප්‍රේමය පිළිබඳ මතක් කරද්දී. දැන් එසන ගීත ගැන වෙනම කතා කරන්න අවශ්‍යයි. එසන ගීත, එසන පුවත් වගේ එසන ගීත, එසනින් ලියා දුන් ගීත. මේ ගී අද ගායනා කරන්නට අපි ආරාධනා කරන්නේ සෙව්වන්දී වනතුංග. Thank you. ගමනත් ලේසි නෑ මේ නැන්ජලා මහත්මිය. මේ මම හිතන්නේ රුහුණු සේවයේදී තමයි ඔය අදහස මුලින්ම මතුවෙන්නේ. ඔව් ඇත්තම අපේ ඇත්තටම ලොකු සටනක් කරා ඒ අවස්ථාවේදී ඒක මතක් කරන්න ඕනේ. මොකද 83 තමයි අපේට රූපවාහිනියට එන්න පත්වීම ලැබෙන්නේ. ඉතින් කොහොමදත් අපි වසරකට දෙතුන් සැරයක් හතරගම ගමන යනවා. ඉතින් ඒ යන හැම අවස්ථාවකම ප්‍රේමය රුහුණේ ඉන්නකොට අපි බලාගෙනම තමයි යන්නේ. ඉතින් දැන් පත්වීමේ ලිපිය අරගෙන අපේ යනකොට අපි ප්‍රේමය බලන්න ගියා. එතකොටත් අර ඔබ කිව්වා වගේ දියුණු සම්බල කොට කොට හිටියේ. ඉතින් අබේ කිව්වම මේ මට මෙහෙම ලැබුණා රූපහයින්ට එන්න කියලා. අනේ මචං මාවත් මේ ගිනි ගොඩෙන් මේ ගොඩ ගනින්කෝ කියලා එනම කිව්වා. ඉතින් අබේ කිව්වා මේ හරි මචං මම මේ ඉන්දිපෙද මහත්තයට කියන්නම් කියලා අපි සිකුරාදා ගියේ සඳපත්තිම බාරගත්තේ අබේ. ඉතින් ගිහිලා කොහොම හරි එම්ජේ පෙරමැතුමා ප්‍රේමය ගැන දැනගෙන තිබුණා ඒ වෙනකොට. ඒ හින්දා ඔහු කැමති වුණා මෙයව මේ ගන්න. නමුත් ඔහු ගුවන්විදුලි ස්ථිර සේවකයෙක් ඉඳලා කොන්ත්‍රාත් පදනම මත තමයි ඔහුව ගන්න තීරණය කළේ. ඉන්පස්සේ එතෙන්දිත් පොඩි පොඩි ගැටලු මතුවුණා. මොකද ඒවකට ආනන්ද තිස්සාරිස් මහත්මයා තමයි මාධ්‍ය මේ අමති වශයෙන් හිටියේ. නමුත් ඔහුටත් කරන්න බැරි වුණා. මොකද මෙයා දඬුවම් මාරු වීමකින් ගිහිල්ලා හිටපු හින්දා. ඉන් පස්සේ ප්‍රේමදාස මහත්මයා ගාවට යනකම් යන්න වුණා. එතනින් ඉහලින්ම නියෝගය අරන් තමයි ප්‍රේමයව ගන්න පුළුවන් වුණේ අබේට. ඉතින් එතනදිත් ගොඩාක් සිදුවීම් වුණා. මේ මුල්ම රූපවාහිනී වැඩසටහන තමයි සම්පත් රේඛා වැඩසටහන. ඉතින් අබේ තමයි මොකද මේ ලොතරැයි මණ්ඩලයට අවශ්‍ය වුණ අලුත් නිවේදකෙක් යොදා ගන්න එකට රූපහානී නිවේදකවරු හිටියට ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. පස්සේ අබේ යෝජනා කරා අපි ප්‍රේමයව දාලා කරමු කියලා. පස්සේ කොහොම හරි වෙළඳ ආයතනය බාරව හිටියේ මේ තිමිරිගස්සයේ මිසිස් ඩීන් කියලා තැනැත්තියක්. ඉතින් එතුමිය කිව්වා මොහොව බලන්න ඕනි කියලා. පස්සේ අබේ දිනයක් වෙලාවක් දාගෙන ප්‍රේමයයට තුනට එන්න කියලා ඒ කාර්යාලයට ගිහිලා ඉන්නවා ඉන්නවා ප්‍රේමය නැහැලු. පස්සේ දැන් අබේට වැඩ රාජකාරී තියෙන හින්දා මිසිස් ඩීන්ට කියලා ආවා කිව්වා ප්‍රේමේවි ආවම ඒ ගැන කතා කරලා බලන්න කියලා. කොහමරි පැයකට විතර පස්සේ ප්‍රේමයි ගිහිල්ලා තිබුණා. පස්සේ මිසිස් ඩීන් අබේට ඒ වෙලාවෙම කතා කළා අබේ මේ ඔයා මට මේ විහිළුවක්ද කරන්න කියලා හැවලු. ඊට පස්සේ ඇයි ඇයි මොකද කියලා හැවලු. නෑ නෑ මේ කොට මේ පොඩි මිනිහෙක් ඇවිල්ලා ඉන්නවා. මේ එයාද මේ ප්‍රේම කීර්ති කියන්නේ කියලා හැරුවලු. ඊට පස්සේ අබේ කිව්වලු මිසිස් ඩීන් මං ඔයාට එවන්නේ නළුවෙක් නෙවෙයි මම මේ ප්‍රතිභාපූර්ණ මේ sannivedakek ඔයාට එවන්නේ එයාට කතා කරලා බලන්න කිව්වලු. පස්සේ අබේ කීමට එකඟ වෙලා ඇවිල්ලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා ඒකෙන් මේ සමත් වුණාට පස්සේ තමයි ඔන්න සම්පත්‍රිකා වැඩසටහනට යොදාගත්තේ. ඔය පළවෙනි දවසේ සම්පත්‍රිකා කරද්දී අපහසුතාවට ලක් වෙලා තිබ්බ ප්‍රේම්කින් දන්නේ මහත්මයා. <laughs> ඒකත් අපූර්ව සිදුවීමක්. මොකද ප්‍රේම් අයියා ඔය මේකප් කරන ඒවාට කැමති වුණේ නැහැ. නමුත් ඉතින් රූපවාහිනී මේ මේ පෙනී හිටිනකොට අපි ඒවා කළ යුතුයි සාමාන්‍ය වශයෙන් හරි. ඉතින් අර මේ ජෙල් මේ වගේක් ගාලා තිබුණ ඔළුවට ලිප්ස්ටික් ගාලා පොඩ්ඩක් පියරු වැඩියෙන් දාලා ඔය විදිහට එයාව <laughs> මේ තියෙන ස්වරූපේ නැති වෙලා තිබුණා. කොහොම හරි වැඩසටහන කරන්න යද්දී ප්‍රේමයට අර හරියට කතා කරගන්න බැරි වෙලා මේ ලිප්ස්ටික් ඉඳලා මේවා වෙලා ඔළුවේ ගලක් තිබ්බා වගේලු ජෙල් ගාලා කියලා කොහොම හරි ඒක අසාර්ථක වෙලා තිබුණා. ඊපස්සේ පහවදා උදේම දැන් අර පොඩි මාස්ටර් සහ මේ ලොකු මාස්ටර් කිව්වේ අපි තිලක සුධර්මන් අයියානේ. දැන් තෙල්කස්නදාත පහවදා උදේම අබේගේ මේ කාර්යාලයේ ඉස්සරහ පිට ඇවිල්ලා දෙන්නම වාඩි වෙලා ඉන්නවලු. ඇවිල්ලා හැවලු අබේ මොකද්ද ලොක්ක මේ මේ අපේ පොඩි මාස්ටර්ට කරේ <laughs> කියලා හැවලු. ඇයි ඇයි මොකද කියලා හැවලු. ඊට පස්සේ කිව්වලු නෑ අබේට බලන්න බැරි වෙලා වැඩසටහන. පස්සේ ඒ වෙලාව මේ එම්සිආර් එකට එක්කන් ගිහලා වැඩසටහන බැලුම එයාටත් තේරෙනවලු ප්‍රේමයි හරියට කතා කරලා නැහැ. මොකද එයාට අර සජීවීව ඒක කරන්න බැරි වෙලා අර ඔළුවට ජෙල් කුට්ටියක් ගෑවා කිව්වලු ලිප්ස්ටික් ගෑවා කොළු ඉතින් මට හරියට කතා කරගන්න බැරි වෙලා කියලා බැරි වුණා කියලා කිව්වලු කොහොම හරි ඊළඟ වැඩසටහනේදී අබේ ඇවිල්ලා ඒ දේවල් සුළු වශයෙන් කරලා බංකුවක් තියලා උස්සලා ඒ පිළිවෙලට ඒ දේවල් කරලා හරිම කියන්නේ මේ කතා කරගන්න පුළුවන් වෙන විදිහට ඒ දේවල් ඔක්කොම මේවා කළා දුන්නයි කිව්වා. ඉතින් එදා ඉඳන් හැමදාම මේ හැම මාසෙම ඔහු තමයි ඊට පස්සේ සම්පත්‍රික වැඩසටහන කළේ. ඒ ජනප්‍රිය වැඩසටහනක් බවට පත් වුණා සම්පත්‍රික. ඒ වගේම හැම සතියකම මේ දෙන්න කිව්වලු අබේ ඔහුට මේ කමිෂයක් දෙන්න ඕනේ අලුතින්. ඒ ඒ පොරොන්දු පිට තමයි මිජුදීන් එක කතා බහ වෙලා මේ දේවල් දිගටම කරගෙන ගියේ. සැලකින් තනි වී වනමෙද සරණ කැකුළු තුරුණු යාමේ ඇතිකුට ඇතුඳන යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී සමහරු නිග නිග පලවන කවාකෝ සමහා පෙරුම් පුරන වද මතු බුදුවන්නට මට දීරේ මගේ ප්‍රේමී ප්‍රේමකී දලිස් මහත්මයා මේ රජරට ඉන්න කාලේ රජරටට ඒත් ගුවන්විදුලි මාරුවීමක් ලැබලා යන වජිරලාලින් අපේ ජ්‍යෙෂ්ඨ ශබ්ද පරිපාලක මෙතන ඉන්නවා. අපිට මයික්‍රොෆෝන් ලබන්න පුළුවන් නම් වජිරයට ප්‍රේම එක අර එක චමරී එක ස්ථානයේ හිටපු අපේ සහෘදෙක් 80 දශකයේ මුල භාගයේ මුල අවුරුද්දේ වගේ නඩුවම් මාරුවක් ලබලා මාවත් රජරට සේවයට පටෝල ඇරියා ගුවන් විදුලියේ බයි මායි දෙන්නම එක බෝට්ටුවේ මල්ලි එකම ගියේ චමරිය තමයි අපි හිටියේ ඉතලා ඉතින් බොහොම සරල පුද්ගලයෙක් සරම තමයි අඳින්නේ මම කොට කලිසුම් දෙන්න බොහොම සුවද වුණා මොකද මොකද නිරංජලා පැයක්ක රට දෙකුසුම් මක්කා KDගේ ධර්මවර්ධන ඒගොල්ලොත් එක්ක තමයි වැඩ කළා අපි දෙන්නම ඇරියාම ඉතින් කුව දවසක්ව රජයට කියන්නේ දවල් එක කියන්නේ මෙලෝ මිනිහෙකුට යන්න බෑ ගණින් මම බයිසිකලේ බැලුත් නෑ ලයිට් උත් නෑ මේකේ මෙලෝකේ දෙයක් නෑ හරි ගණින් බජී බයිසිකලේ ඉතින් බැසගෙන දවල් එකට දවල් එකට රජයට අනුරාධපුරේ බයිසිකලයක් පදිනවා කියන්නේ මෙලෝ මිනිහෙකුට යන්න බැරි දැන් ඉතින් මමත් මෙයාව දාගෙන ඉතින් දෙවන පියවරෙන් කඩපනා ඉස්සරහින් මෙයා කියන්නෙත් නෑ යන තැන කොහෙද කියලා. මම පදිනවා පදිනවා දාගෙන. ඉතින් සිංහ කණුව ගාවින් නුවරව රවුමේ වැව් බන්ට් එකට දාලා දැන් යනවා. යනකොට මෙහෙම ගිත්තයක වැඩක් තියෙන පොඩ විසිල් පාරක් ගහගෙන යනවා. මම කොහෙද බං යන්නේ? දහම් මිනියෝ ඇයි දැන් දහම් දෙන්න පදිනවා. දිනවා මම දා පදිනවා පදිනවා දැන් කිලෝමීටර් 4ක් විතර වැව් බන්ට් එකේ ගිහලා ගම්මානයකට පොඩ්ඩක් කිට්ටු වෙන්න මට පේන නිකන් ගොක්කොල වගේ දාලා ටිකක් රබන් ගාන කට්ටියක් වගේ ලෑස්තිලා ඉන්නවා. මම අපේ කිව්වා මොකද මම මේ නෑ නෑ ඔබ ඊටහම සද්ද නොකර ඉතින් ওই බයිසිකලේ හේතු කරන් කියවම දැන් රජරසයට එන යන විතරම ප්‍රේමකිත්යය එන්න හම්බෙන විදුහල්පතිවරයෙක් ඉන්නවා ඒ විදුහල්පතිවරයා ළමා සමාජයක් ගුවන් විදුලියේ ළමා සමාජයක් විවෘත කරනවා එදා ඒක විවෘත කරන්න මේ මිනිස්සුන්ට එන්න කියලා ප්‍රේමකීර්තියට මේ සරුන් කෑල්ලකුත් ඇදගෙන මාවත් කොට කැෂමත් දාගෙන පස්සේ මල් මාලකුත් දැම්මා මටත් දැම්මා මල් මාලාව හොඳට පෙවගිස්තේ මොකද්ද මේ වැඩි බා කෑනක හිතාම් මිනියෝ ඊට පස්සේ මම ටිකක් කල්පනා කරා මොකද්ද මේකට කරන්නේ කරන් දෙයක්ුත් නැහැ දැන් නියදලා ඉන්න බෑ ඊටත් දෙයක් නැහැ ඊට පස්සේ ඉතින් ඒ ළමා සමාජෙම නම මතක නැහැ ඉතින් බොහොම හරවත් කතාවක් සුන්දර කතාවක් කරලා ඒක පිළිආරගෙන ඉතින් එතන උත්සවේ මෙහෙවලා ඒ ළමයිට කියලා දීලා රජර් සේවයට එන විදිය ප්‍රෝග්‍රෑම් එකට එන විදිය ඔක්කොම කියලා දීලා එතකොට මම කනට කරලා ගියා ප්‍රේමගීත්‍ය අයියේ ඔබට රජරට පුවත් කියන්න තියෙනවා රෑ 7ට. හා? එතකොට මතක් වුණා ඌ. එතකොට දැන් වෙලාව 4යි 45 විතර ඇති. කොහොම හරි ඉතින් එතන කතා පිරෙලා ඔක්කොම කළා. අර ඉස්කෝලේ මහත්තයාලා බාලකයකට එක්කන් ගිහිල්ලා පොඩි ලන්නද්දිසි එකකුත් දුන්නා. දුන්නාම මෙයා දැන් එකකින් එක නෙමෙයි දෙක ගහන තුන වෙනවා. මම තුන හතර පහ මාත් ගහනවා. ඉතින් දැන් මට ඕනේ විගහට දැන් රජරට බෙලාව බලන්න මම ඕයි කෙනෙක් ඔය කෙනෙක්ම ශබ්ද පරිපාලන කිරීම නිතරම වෙලාව ගැන අවධානය යොමු කරනවා. ඉතින් දැන් ගෝමාරි ඉතින් අන්තිමට වැව් බන්ට් එක දෙකේම අර ඉස්කෝලේ මහත්තයාට අතවනම අපි යන කතා ගියාගෙන අපි දැන් එනවා. එනකොට සිංහ කණුව ගාවින්න රත්නපුරේම තාමත් මතක් වෙනවා ඊයේ පෙරදා කියලා. ඉතින් දානකට මිනිස්සෙක්ව අනුරාධපුර පොලිසිය ඉස්සරහින් යන්න එපා. පොලිසියෙන් අල්ලනවා. ඔය බයිසිකලේ බෙලුත් නැහැ, මුකුත් නැහැ, මේවත් නැහැ. ඊට පස්සේ මම දන්නවා රජරට පොලිසියට ඉස්සරහින් ස්ටේඩියම් එක ගාවින් අංගත වැදලා කඩපනහට යන පාර තියෙන මම හිතන්නේ වික්ටර් රණ ඉස්සරහින් ඇවිල්ලා ඒ දවස්වල සින්දුලියා ගන්න සනස්සරල ඒ පැත්තටම අපේ කාමර කියලා තමයි අපි මේගොල්ලෝ දන්නේ. නෑ නෑ නෑ නෑ පළයන් පොලිසිය ඉස්සරහින්. පළයන් පොලිසිය ඉස්සරහින්. මම මමත් කොල්ල මමත් පැදිය පොලිසිය ස්ථාන. පස්සේ වයසක මට මේ වයසක සාජන්ගේ ටෝච්චියක් අතේ තියාගෙන නැත්නම් අපි නැවතුනේ නවත්තන්නේම පටන් පටන් පටන් මම මිනිහු. මම රාජන් පැන්නා වාසික සාජන දෙමළ සාජන් කෙනෙක්. වැදුනා වැදුන ගමන් රාජන්වත් කාණුවේ අපි දෙන්නත් කාණුවේ. එතකොට වෙලාව 6යි 35යි 40යි. මෙන්න බලන්න වැඩේ කියන්නේ. 6යි 35යි 40යි. පස්සේ රාජන් කඩිච්ච ඉංග්‍රීසියෙන් උදේ මෙලොන ප්ලැඩි ෆුල් බට්ස මුම් ලයිට් උත් නැහැ බෙලුත් නැහැ. මුගේ මුගේ යනවත් දන්න මුංගන දාන්න ඕන කෙලින්ම කූඩුවට කියලා දෙන්නව දැන්. මං ඉතින් දැන් දෙන්නව පාර පණ්ඩල රජරට මේ අන්දාදු පොලිස් ස්ටේෂන් එකට එක්ක යනවා. නිකන් ගියාම මං කෝපේ විත්‍යයි මොකද බං කරන්නේ? බඩ රජට වුවත් කියන දේ මං දැන් අඬනවා. ඇත්තට මං අඬනවා. මං අවුරුදු 19ක් 20ක් විතර ඇති. මං අඬනවා. කියන්නේ 79 80 මං ගුවන්විදුලිය බැඳුණු කාලේ. 80 තමයි මුල් ලිව්වේ. ඉතින් දැන් අර රාජන් ලියන්නේ බෑ පොතක කූඩුවට දාන්න. මොකද උඹේ නම? මිනිහෝ කියපන් මිනිහෝ නම. තමයි රවිර මුදලිගේ දොන් ප්‍රේම ගීති සාරි. මොකක්? දෙමළ සාජන් ඒ කතා කරන්නේ ඔව් මං කව මට දැන් ආයි මං කව සර් මේ එක්ස්කියුස් මී රජරට පුවත් හතට මෙයාට කියන්න තියෙනවා අපි යා තාක්කාල ඈ ඉතින් තාක්කාල ප්‍රේම ගීත්‍ති මම බයිසිකලේ කොහෙද දන්නේ ප්‍රේම ගීත්‍ති OIC ගේ සීට් එක ඉස්සරහ මම ඊට පස්සේ වීඩියෝ සීට් එකේ හරි කොහමද රජරට පුවත් කියන්නේ ආයි රජර විනාඩි දෙකක් නෑ දැන් පොලිසිය යාම ඩෙල්සිල් විජේරත්න කියන සංස්කරණ ශිල්පියා පුතේ පදක් තියාගෙන බෑ කියන්නේ ඔය ගියත් ප්‍රේම ගීතයේ හතට එකක් තියලා එනවා. ඉතින් ඒ වගේම ගීට්ටු කඩාගෙන වෙන පොලිස් ජීප්පයක් කියන ප්‍රේම ගීතයගේ. හැබැයි ප්‍රේම ගීතයේ දක්ෂකම කියන්නේ ඔව් ඒලර ඩෙන්සිටර පිළිරත්ගේ පිටපත අරගෙන මුලින්ම කිව්වේ ප්‍රවෘත්තිය අර ළමා සමාජයේ විරුද්ධ කිරීම ගැන. ඒ කියන්නේ එයා ඒක ස්වයං නිර්මාණය තනිකර හදවතින් මෙයා කිව්වේ ඒක තමයි. ඊළඟට කිව්වේ අද විශේෂ මෙහෙයුමක් රජයට අනුරාධපුර පොලිස් ස්ථාන අධිපති ඒ <laughs> වෙන්ටක් මහතාගේ අර මෙහි මේ බලයින් ඊට පස්සේ ඉතින් කියලා වෙලා විනාඩි 10 කියලා රජ රිපෝට් මින් සමාප්තයි කියලා එළියට බැලහම අර වෙන්ටක් ඉති පොඩිනේ වෙන්ටක් මේ මතු ගායන් පස්සේ වෙන්ටක්ගේ හරි කරදරය සමරියට ඇවිල්ලා ගීත්ක ගන්දේට නවත්තන හැමදාම බොන්න යන්න මේ වජිර තුන්වරකට යන්න ගියපන් ඈ ඔයා කඩන්න බෑ නැත්තම් ඔබ බලයන්. හරි කරදර ඒ වගේ තාම සරල සුන්දර බොහොම හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. උතුම් පුද්ගලෙක් ප්‍රේම කීර්තිය. තව කීපයක් තියෙනවා හිමානන්ද. මට කියන්න වෙලා. හරි බොහොම. බන්දුල අනකරවස මහත්මයා ඔබ ප්‍රේම කීර්ති කියන ජන කවියා ගැන කතා කරා. ඔහුව ඔහු හොඳ කතාකාරෙක්. ජන කතා. එමණට අපිට තේරෙන විදිහට සරල භාෂාවෙන් කතා කරන්නට පුළුවන් වුණ කෙනෙක්. ඔබ කලින් උදාහරණත් එක්ක කිව්වා. ඔහුගේ කතා කලාව අන් නිවේදකින්ට වඩා වෙනස් වුණේ කොහොමද? ඒ කොහොමද ආකර්ෂණය කරගත්තේ ශ්‍රාවකින් ප්‍රේක්ෂකයන්? ඔහුගේ කියන්නේ මම මම හිතන්නේ දීර්ඝ කාලීනව ඔහුගේ රසිකෙක් ශනිදාස ආදය වගේ වැඩසටහන් වල විශේෂව සැරිසර පුවත්සන් කරා. මම හිතන්නේ ඔහුගේ වැඩසටහන් වල කටහඬේ වර්ණය පිළිබඳ හොඳම උදාහරණය තමයි සංඝාසාද එක පැත්තකින් සහ සැරිසර පුවත් සංග්‍රහ අනිත් පැත්තෙන් ගත්තාම සැරිසර පුවත් සංග්‍රහය ඔගේ අපි ටෝන් එක කියන්නේ ඒ රිද්මය ඒ ස්වරය සියල්ලම වෙනස්. නමුත් සංඝාසාදද ඔහු හරිම සරල පොඩි ළමයෙකුටත් රස විඳින්න පුළුවන් විදිහේ කතා රටාවක් තමයි ඔහුගේ තියෙන්නේ. ඒ වගේම දැන් වික්ටර්ගේ හරි කාගේ හරි සරල කිව්වසටහනක ඔහුගේ කටහඬ වෙනස් මගේ ජීවිතේ අමරණීය මොහොතක් තමයි මම වික්‍රයට ලියපු ගීතයකට ප්‍රේමය මේ කතන සටහන කියවීම මගේ ගීත දෙකක් තිබුණා ඒකේ ඔහු කිව්වේ අමතන්න එපා ඔය සදුතලාවේ නිවි බලار ඒ විදිහට එහෙම කියලා එහෙම කියලා බඳුලන කර සම්ලේද වික්ටර් ඔබට මේක ඉදිරියට දුන්නේ කියලා තමයි කිව්වේ. සාමාන්‍යයෙන් අපි අහලා තින්නේ අද සරල ගී. ශිල්පී වික්ටර් රත්නායක. මේ ප්‍රථම ගීතය කියලා ඊට පස්සේ කියන පද රචනය එහෙම තමයි කියන්නේ. මට අද වගේ මතකයි බඳුනාරක සමනේද මේ ගීතය ලියා දුන්නේ කියලා නිකන් ගහ ගන්නවා වගේ අහනකොටම සංස්කරණය බාධිරව කෙනෙක් ටක් ගාලා සින්දු දානවා. ඊළඟ ඊළඟමගේ ගීතේ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක මල්ගිනිගිර පූජාසනයකට හරිම භාවාත්මක හැබැයි ওই කිසි දෙයක් මගේ දැනුමෙන් කොල කැලලකවත් ලියන්නේ නැහැ. අපි වගේ මිනිස්සුන්ට මේ ප්‍රසංග පිටපත් ලියන්න වෙලා තින්නේ ප්‍රේමයල නැති හින්දා. ඇත්තටම අපේ අර ගහන් ඉන්න කරුවට පයින් ගහනවා ප්‍රේමය ආපහු ඇවිල්ලා ඔය කරට ගත්තොත්. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අර අර ඔබ එසන ගී ගැන කිව්වා මම මවින් අයියා ඉතාලම ළඟින් ආශ්‍රය කරා මේ පයාගල මම බැහැලා එනවා මේ මවින් හම්බෙලා. ඒතර බවින දවසක් ඒ වගේ කතා අනන්ත තියෙනවා. මන්දනේ මේ වික්‍රයන වගේ අරුණම හුඟාකට මේ සරල ගී දැන් විශේෂ ශ්‍රේණිය නම් 6යි. B ශ්‍රේණිය හරි මොන හරි ඒකනම් හතරයි. මේ හැමම තුනයි කියන්නේ. දැන් හුඟක් බලලා තියෙනවා එක සින්දුවක් නැතුව තමයි ඇවිත් ඉන්නේ. මේ කතා අහනකොට පේන්නේ දැන් දැන් රූපයින්දමසේ සින්දුවක් අඩුවෙන් ඇවිල්ලා තින්නේ. ඒ වගේ දැන් මර්වින් අයියා සින්දු තුනයි හදන් ඇවිත් තින්නේ. ප්‍රේමයි ඉන්නවලු අර ටයිප් රයිටරයක් ගාව මේ මොන හරි වැඩ කර කර ඉන්නවලු. ඉන්නකොට කවලු මචං මට සින්දුවක් මදි. එහෙම කියලා දැන් විස්තර කිව්වලු. තාම ම් කියලා කල්පනා කළා මේ මට බුලත් ටිකක් ගෙනින් කියලා අර කොට්ටුණු ගාරු මොකක් හරි එතන යට ඒකෙන් බුලත් ටිකක් ගේන්න කියලා මේ සජීවී අධ්‍යක්ෂකව මට කියන්නේ දැන් මර්විනය බුලත් ටිකක් අරගෙන එයත් බුලත් ටිකක් කාලා හරි මොන හරි කරලා ගත වුණු කාලේදී මෙහෙම අර ඇඟිලි වලින් ගහ ගහ ඉන්නවලු ටයිම් නැල ඉදා කියලා දුන්නලු ඒක තමයි ජීවිතයෙන් මහ පාළුගයක් කවුද ඇවිදින් කතා කරනවා දොරගුළු හැරලා එවි බැලුවෙම රෝසමලක් ඇද පිපිලා එපාර ඊළඟ පේලේ තියෙන්නේ බඹරෙක් වහලා රෝස මලේ. අන්තිමට දෙන්නේ රෝස මලේ පෙති හැලිලා මෙරිලා. ඊළඟ එකේ තියෙන ආපෝ තව මලක් පිපිලා. ඉතින් ජීවිතයකට මම හිතන තාගෝර්ගෙන්වත් මම හිතන තාගෝර වගේම ගොඩාක් කියලා තියෙනවා. තාගෝර එහෙම මේවා ලියන්නේ නැත්තේ කොච්චර කාලයක් අරගෙනද? මේ තාගෝර් මේ තප්පර ගානේ මේක ගහනවා ටයිප් ගහනවා. අනේ ලියන්නේ නැහැ. ඉතින් ඒ වගේ අත්දැකීම් ඇහුවම හරිම මේ හරි මේ වේදනාව තමයි අපේ වැඩි වෙන්නේ. කියන්නේ මෙහෙම මනුස්ස කිරින් එකාතකින් ලර්මන්ටෝ මරුනේ අවුරුදු 29. පුෂ්කින් මරුනේ අවුරුදු 34. මහාගමසේකර මරුනේ අවුරුදු 40 ගානේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ හැමෝම දිලීප කියනවා වගේ අඩු වයසෙන්ම තමයි පෙන්වලා තින්නේ. අපේ සහ උන්ගේ වෙනස පෙන්වලා තින්නේ වයසෙන් කියලා තමයි මට හිතේ. හොඳයි. අපි මීළඟ ගැයුමට ආරාධනා කරන්නේ අපේ ආදරණීය ගායක එඩ්වඩ් ජයකොඩි යැවීමට කලින් විමසන්න දෙයක් තියෙනවා. එඩ්ජයකට මහත්මයා ප්‍රේම පිළිබඳව මතක ස්මරණය වඩා වැදගත්. මොකද ඔබටත් ජනප්‍රිය ගීතත් අහු රචනා කරලා තිබෙනවා. අද තෝරාගෙන තිබෙන ගීත වගේම ප්‍රේම හමුවන විදිහ ඔහු නිර්මාණ කරනත් එක්ක ඔබත් එක්ක එකතු වෙන්නේ කොහොමද? අයිබෝන් මම හිතන්නේ හොඳටම කතා කරන තුන්දෙනෙක් ඉන්නේ වේදිකාවේ. ඒ හින්දා වැඩි කතා කරන්නත් ඕනේ හිමානන්ද. ප්‍රේමය අපිට හම්බ වෙන්නේ මේ ගුවන් විදුලියේ කොරිඩෝයි එහෙම තමයි වැඩිපුරම හම්බ වෙන්නේ. ඊට පස්සේ සුන්දරම හමුවීම තියෙන්නේ සාප්‍රසංගයේ අපි අත්වැල් ගායනා කරන්න යනකොට. ඒ කාලේ තමයි ඒ සුන්දර මතකයන් ගොඩක් තියෙන්නේ. ඊට පස්සේ මේ මම සින්දු දෙක තුනක් කියපු කාලේ මට ලොකු මතකයක් තියෙනවා මේ නවරංගහලේ ප්‍රසංගයක් තිබුණා. මමත් ටිකක් නවක ගායකයෙක් විදිහට ඒකට සහභාගී වුණා. ඒකේ නිවේදන කටයුතු කළේ ප්‍රේමయ్య. එතකොට මාව හොඳට දන්නවා අපි සහ බස් එකේ එහෙම කරන කියන දේවල් දන්නවා. එතකොට මේ කොහොම හරි ඉතින් මේක තව ප්‍රවීණ ගායක ගායිකාවෝ රැසක් හිටියා. ඒ අයට ඉතින් හොඳට නිවේදන කටයුතු කළා. මම හිතුවා මටත් හොඳට දෙයි කියලා. හැබැයි මේ මං ගැන එහෙම ලොකුවට කිව්වේ නැහැ. මං ගැන ලොකුවට කිව්වේ නැහැ මේ මාව වේදිකාවට දාන්න ගිහිල්ලා මේ එංගලන්තයේ චාල්ස් කුමාරයා ගැන මොකද්ද කිව්වා. කිව්වේ මේ ඒ කාලේ මේ එංගලන්තේ චාල්ස් කුමාරයා මේ මම කියන්නේ දැන් දශක ගානකට ඉස්සෙල්ලා චාල්ස් කුමාරයා ගැන පත්තරේ ලොකු ආందోලනාත්මක ලිපියක් ඒ කාලේ තොරතුරු වර්ගයක් ගියා. ඉතින් මේ දැන් මං හිතුවා මම නෙමෙයි වෙන්න කියලා මං දැන් වේදිකාවට යන්න බලාගෙන ඉන්නවා. අර අද උදේ පත්තරේ දැකපු එක දැන් කිව්වා අර චාල්ස් කුමාරයා එංගලන්තේ මේ එයා ගැන මේ දවස්වල බොහොම ආందోලනයක් තියෙනවා අපේ රටේ පවා. චාල්ස් කුමාරයාට කිරුළ හිමි වෙයිද කියලා අපිට ඒ තරම් බලාපොරොත්තු කියන්න බෑ. අපි දන්නේ නෑ. හැබැයි අපේ සංගීත ලෝකේ කිරුළ හිමි කුමාරයෙක් ඉන්නවා. ඒ එඩ්වඩ් කුමාරයා කිව්වා. <laughs> කියලා කිව්වා එඩ්වඩ් ජයකොඩි කියලා. එච්චරයි ඔහු නිවේදන කටයුතු කළේ. ඔය සායකයේදී ගුවන් විදුලියේ කොරිඩෝවේදී හඳුනාගත්ත මාව මා ගැන තමයි ඒ නිවේදනය කළේ. ඉතින් මම දන්නේ මං කිරුළ වටේ යනවා ඇති සමහර විට. අපිට කිරුළට යන්න තව ගොඩාක් කල් තියෙනවා. ඉතින් මේ ඉන්නේ කිරුළේ ඉන්න අය තමයි මේ වික්‍රයලා හැම. ඒ අය තමයි අපට පාර පෙන්වුවේ. කොහොම හරි ඒ ප්‍රේම් අයියාගේ ඉව ඉවක් තියෙනවා චතුරත්වයක් තියෙනවා මේ සියල්ල හරහා අපි ඔහුට ආදරය කළා මට දැන් මම අද ගයන්න යන්නේ ප්‍රේම් අයියා මේ කොරිඩෝ විදිම මට දුන්නා ගීයක් එක්බර්ඩ් එතකොට මගේ සරල ගී ප්‍රසංගයකට බොහොම අත ළඟ මේ මගේ අම්මා ලෙඩ ඇඳේ ඉන්නේ මට මේක කොහොම හරි ගයව ගන්න ඕනේ මේ ගීය කියලා මට දුන්නා ගීයක් බැරි බර හිඳයි දරුවන් දුන්නේ දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ කියන ගීය මම ඒක අපේ වික්‍රයයට වික්‍රත්නායක මැතිතුමාට දුන්නා මට තනුවක් හදලා දෙන්න කියලා මා වෙනුවෙන් හදපු මුල්ම තනුව තමයි ඒ ඒකත් මට විශේෂයක් දැන් ගන්න ඒකිය. බැරි බර හින් හොඳයි දරුවන් දුන්නේ දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ මිත්‍රණියව ඔබ මිනිබිවියන්ගේ බර ඇයි උහුලන්නේ අම්මේ තු ඉති පල දරුවත් ගහ වැඩි පුර ගෙඩි බිම හෙළුවා හිසෙත් හිතෙත් බර කොතරම් තිබුණත් ඔබට එකයි කාගෙත් දරුවා බැරි බර හිඳයි දරුවන් දුන්නේ දරුවන්ට දැන් දරුවන් ඉන්නේ මිත්‍යෙ ඔබ මිනිබිරියන්ගේ පර ඇයි උහුලන්නේ අම්මේ ඇඳ හැලි ඇඳලා සැප නැත දැකලා රුව දුටුවම හදවත ඇල්වේ ඔබ බුදු වන්නේ ගහකොළ යට නොව ගිහි ගෙයි ගින්දර ලිප මුල් බැරි බර හිඳයි දරුවන් දුන් දරුවන් ඒ කාල වේලාව නිර්ලෝභීව ප්‍රදානය කළා ප්‍රේම වෙනුවෙන් ආයුතු නිසා ප්‍රේම පිළිබඳව කතා කිරීමේදී ඔහු නැතුව අපිට ප්‍රේම ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා අද වැඩසටහනට සහභාගී වීම පිළිබඳව මගේ ගෞරවය ආචාර්ය වික්‍රත්නායක යන බොහොම ස්තුතියි. බඳුල්නාන කරවසම් මහත්මයා බොහොම ස්තුතියි. තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අර වගේ මුලින්ම කිව්වේ මේ වගේ කතා කරන්න පුළුවන්. පිස්සෙක් වගේ. බොහොම ස්තුතියි අද වැඩසටහන පැමිණියට. කෙටි කාලයක් ඇතුළත මම ඔබතුමාට දැනුම් දුන්නේ. මේ වෙලාව කැප කරලා අපිත් එක්ක මේ හැන්දෑව ගත කරන පැමිණියට බොහොම ස්තුතියි. දිලිප අබේසේකර මහත්මයා ඔබත් ප්‍රේම පරේක්ෂකෙක් විදිහට තවත් පරේක්ෂණ කටයුත්තේ නිරත වෙන්නට අපි ආරාධනා කරනවා අපේ තැටිබැටි කබඩාවල ඇවිදලා ප්‍රේම පිළිබඳව අපි තවදුරටත් කියවීමට ඔබ අපිට අවශ්‍ය අපේ પરම්පරාවට දිලිප අබේසේකර බොහොම ස්තුතියි ඔබට. නිර්මලා දලවිස් මහත්මිය නිහඬව මේ සීවල් දේවල් දෙස බලා සිටියා. එතුමියගේ පැමිණීම අපට ගෞරවයක්, ආදරයක් බොහොම ස්තුතියි අපේ වැඩසටහනට පැමිණියාට. හිතවතුනි, සහෘදේනි ශ්‍රී ලංකා ටෙලිකොම් වෙනුවෙන් SLT විෂන් කොම් ආයතන වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනවිරත් මහත්මයා එතුමා කලාවට හිත ඇති ලබැඳි සහෘදෙක් බොහොම සුදී පැමිණියාට නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී වාසනා පෙරේරා මහත්මිය, සාමනාධිකාරී රුචිර වීරකෝන් මහත්මයා, එවැගේම නියෝජ්‍ය සාමනාධිකාරී මනෝජ් විජයත් මහත්මයා, එවැගේම හරිප්‍රිය ජයසුන්දර මහත්මිය, එතුමිය ඥාව ජීව සමාජිකාවක්. බොහොම සුදී පැමිණියාට අද වැඩසටහනට ගරුසභවතුමා මාසයකට ප්‍රමාද වෙලා මේ වැඩසටහන යලිත් අතාවක ඔබට ගෙනාවේ. තේජස පිවට බොහොම සුදී ඔබතුමන්ට. සුදර්ශන ගුණවර්ධන මහත්මයා බොහොම සුදී. රූපන් සංස්ථාව සභාපතිතුමත් ප්‍රථම වතාවට වැඩසටහන නැරඹීමට පැමිණ බොහොම සුදී. මේ අපේ වාද්‍ය වෘන්දය වයලින් වාදනයේ ෂෙල්ටන් විජේරත්න, මත්සංග රත්නායක, බට්නලා Upatissa Perera, sitar Dirusha Ravindranath, keyboard Hasantha Jayaratnage Ranga Pushpa Kumara, lead guitar Nihal Priyantha Perera, bass guitar Susantha Madhura Perama, rhythm guitar Chinthana Lakmal, tabla වාදනය බන්දුලද සිල්වා, ඔක්ටෝෆයිඩ් වාදනය සිසිර ධර්මරත්න සමග නරේන්ද්‍ර චතුරංග, සංගීත මෙහිම විශාරද රෝහණ ධර්මකීර්ති. චමින් බාලසූරිය ඇතුළු POTV නිෂ්පාදක කණ්ඩායමට බොහොම ස්තුතියි අද වැඩසටහන සමගින් එක්ව අපිට මේ දායකත්වය ලබා දුන්නාට මැදිරි සහාය චන්දසිර වික්‍රමසිංහ සමගාතුල සිරි සපුතන්ත්‍රී පටිගත කළේ ආනන්ද පද්මසරණ සිරි සමග ටියුලින් චෑන්ස් බොහොම ස්තුතියි අධීක්ෂණය භාතිය ජයතිලක නිෂ්පාදනය කළේ මාලිෂ්ලා ප්‍රනාන්දු මම හිමානන්ද රාජපක්ෂ ගං ගං ගං ගං ගං gare se gare se gang gang විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා ගී පද රටා ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා